ස්වාමීන් වහන්සේ නිවන කියන කතාවට කතා කරන්න බැහැනේ ස්වාමීන් වහන්සේ නිවන හරි නිවන් දකින්න කෙනෙක් ගැනවත් ඔන්න බැහැ කියන දේ මුස්තම පැහැදිලි. ඒත් එක්කම ස්වාමීන් අපි තව වෙලාවකට කතා කරනවා මේ හැමදේම ධර්මතාවයක් ක්‍රියාවලියක් නැත්නම් හේතුපරහමක් කියලා. එතන එතකොට ඒ ක්‍රියාවලියක් පවතින මට ඒ දෙක ස්වාමීන් වහන්සේ පැටලෙනවා. ඒ කියන්නේ දැන් අපිට මට පැහැදිලිම පැහැදිලි බාහිර අපිට පණවන්න බෑ අපිට දැන් දරුවෙක් කියන්න පණවන්න බෑ අර ඔබ වහන්සේ මේ දේශනාවක කිව්වා මේක ඒකේ චිත්‍රයක් චිත්‍රයක් ඇතුළු පුටුවකට වටිනාකමක් දෙන්න බෑ ඒක රත්තරන් මාලයක් තිබුණත් ඒක වටිනාකම නැහැ අපි බය නැහැ හොරකම් කරයි කියලා ඒ වගේ ස්වභාවයක් මේ තියෙන්නේ ඒකත් එක්ක තව පැත්තකින් අපි කතා කරන ක්‍රියාවලියක් කියලා. ඒකකොට ක්‍රියාවලියක් කියන දේ පවතිනවාද කියන ගැටලුව තමයි මට තියෙන්නේ. එහෙම නැත්නම් දැන් සමහරවිට දැන් දැන් ධර්මයේ දේශනා කරනවා තව කෙනෙක් වෙන්නේ. ඒක ධර්මයේ දේශනා කරන්න ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් ඉන්නවද? එහෙම කනවන්න බෑ නේද කියන මේ ගැටලු සහගත සිතක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට එතන කොහොමද පැහැදිලි කරගන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? කරුණාව. දැන් ප්‍රශ්න නැතිකමත් ප්‍රශ්නයක් වගේ අපිට වෙයි. ඇත්තම සාරාංශ ඔබ වහන්සේ මගේ හිතේ තිබුණු දේ පැහැදිලිවම ඒ කියන්නේ මේ මේ දේ කතා කරන්න වචන නැහැ කියන දේ මට තේරෙනවා ආර්යන වහන්ස. ඒ කියන්නේ හරිම දේ තමයි මට හිතා ගන්නවත් බෑ. ඒක තමයි හරිම දේ. මේ කතා කරන්නේ කොහෙන්ද? ආර්යනස මම මේ මාළදෙන් කතා කරන්නේ. මේ මේ අපි පැහැදිලි කලින් එක පොරක් කතා කරලා තියෙනවා ඔව් දන්න දන්න මේ කතා කරන්නේ මේ පැහැදිලි කරන්නේ අපි මේ ධර්මයේ තියෙන වටිනාම තැන ගැඹුරුම තැන එහෙමයි ආරයන් වහන්සේ මේක අවබෝධ කරගන්නවා කියන්නේ ඇත්තටම මේ නිවනට ඊටාම සමීපයි එහෙමයි ආරයන් නිවන් මඟ යන කෙනෙක්ට යෝගාවචරයෙක්ට මේ කියන පැහැදිලි කිරීම අතිශයින්ම වැදගත් වෙනවා ඒකට හේතුව ප්‍රායෝගික මේ මග යන කෙනෙක්ට තමයි මේ දේ වැටහෙන්නේ කියපු දේ. නිවැරදිවම ඒක ග්‍රහණය කරගන්න අපහසුයි මේ ඒ මගට ප්‍රායෝගිකවම දැසපු නැති කෙනෙකුට. එහෙමයි. හැබැයි මේ මේක ප්‍රායෝගික අධ්‍යක්ීම් මේ සාකච්ඡා වෙන්නේ. මේවා පොත්වල නැහැ. මේවා වචන වලට නගන්න ටිකක් අපහසු තරමේ දැක්මක් මෙතන තියෙනවා. මේක ඥානයකට හසු වෙනවා කියන්න පුළුවන් අවබෝධ ඥානයක් කියන්න පුළුවන් දැක්මක් කියන්න පුළුවන් දර්ශනයක් කියන්න පුළුවන් අතන මෙතන මේ පේන දෙයට එහා ගිය දැක්මක් තියෙනවා මේක තමයි බුද්ධ දර්ශනය මේ සත්‍ය ඥානය කියන එක ධම්ම චක්කුසේ අවදි වෙනවා කියනකොටම ඇයි බුදුන් වහන්සේම වචනයක් කිව්වේ මේ ධර්මයේම දකින්න ඇසක් අවදි වෙනවා කියන්නේ. ඒ ධර්මතාවයේ දකින්න ඇස කුමක්ද කියන්නේ. එක මත්සැහැ නෙමෙයි. මේ මත්සැහැට පේන දේකුත් නෙමෙයි. ඒක ධර්මඥානයක් මේ අවදි වෙන්නේ. මේ ධර්මය කියන්නේ දැනුමක් නෙමෙයි. මේ ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. මේක මේක තමයි අවසාන අවසානයේට හම් වෙන උත්තරේ තමයි දෙයක් නැති බව. හැබැයි මේක එක පාටම කෙනෙකුට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ දෙයක් නැහැ කිව්වේ කියලා. ඇයි හිතන්නේ බාහිර බඩු මුට්ටු වගේ දෙයක් නෑ කියලා. නෑ එහෙම එකක් නෙමෙයි. ඒවා සේරම තියෙනවා. මෙන්න මේක තමයි සියුම් කෝණේ. මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනාග යමෙක් දේ දුන්නක් දකීද? තනාග පිනිබින්දුවක යමෙක් දේ දුන්නක් දකීද? ඊටම අදාළ කෝණකින් දැකිය යුතුයි මහණෙනි කියන මෙන්න මේ උපමාව හරියටම කොතනටද මේ ගැලපෙන්නේ කියන එක කවුරු හරි කෙනෙක් විමසුවොත් මෙන්න මෙතනයි තැන. දෙතට එන්න සම්පූර්ණ පරයායක් ගොඩක් අපි ලියාගෙන එන්න ඕනේ. නාමේ රූපේ නාම රූප පරිච්ඡේද මේ ගැන හොඳ මේ හොඳ සිහිනුවණක් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ මේ තැන දකින්න. මේක ඇහෙන් දකින්න එකක් නෙමෙයි. අතන මේක ධම්ම චක්කුසේට අසු වෙනවා. ඥානෙටයි අසු වෙන්නේ. කෙනෙක්ගේ ඥානෙ අවදි වෙලාද නැද්ද කියලා දකින්න පුළුවන් හොඳම සම්දිස්ථානයත් මෙතනයි. යාට ඥානයක් ඒ ඥානය අවදි වෙලා නැත්නම් ධම්ම චක්කුසේ අවදි වෙලා නැත්නම් යාට මේක පේන්නේ නැහැ. යාට මේක දකින්න බෑ. මොකද මේක හිතලා දකින්න බෑ. මේක මාත්‍යයට දකින්නත් බෑ. මේක ඥානෙට හසු වෙනවා. මේක අතිසියුම් මෙනෙහි කිරීමක් උඩයි තියෙන්නේ. ධර්මය හොඳින් පිරිසිදු කරන කෙනෙකුටයි මේක හමු වෙන්නේ. අපි අර චිත්‍රයේ උපමාව ඊටාම ඊටාම වටිනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේත් එවැනි උපමා දීලා තියෙනවා. චලන චිත්‍ර බුදුන් වහන්සේ දෙන උපමා. ඔය ගිරජ්‍ය සමජ්‍ය වගේ උපමාවක් බුදුන් වහන්සේ දෙනවා. මෙතන අපි අර කියනවා අබිරූපණ රංගන කියලා. අබිරූපණ රංගන කියලා මේ මෑත යුගයේ හඳුන්වන ඒ වගේම නර්තන ස්වභාවයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරනවා. චලන චිත්‍ර රංගන කියලා. චලන චිත්‍ර සංදර්ශන විදියටයි දකින්නේ. අපිට ධර්මයේ තුල හඳුන හමු වෙනවා. මෙන්න මේ මෙන්න මේ දර්ශනය මේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ පෙන්වන බුද්ධ දර්ශනය මේ. මේ ධම්ම චක්‍රසේට අවදි වෙනවා අසු වෙනවා කිව්වේ ඒකයි. චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි ප්‍රඥා උදපාදි කිව්වේ නිකම්ම නෙමෙයි. එහෙනම් මේ ඥාන ඥාන ඒ ප්‍රඥා උදපාදි ඥානං උදපාදි කිව්වේ මොකද්ද? එහෙනම් ඒ ඥානයට හසු වෙන්නේ කුමක්ද? චිත්‍රයේ දෙයක් අපිට පේනවා. අපි ගත්ත උපමාවම ගත්තොත් චිත්‍රයේ පුටුවක් තියෙනවා. හැබැයි චිත්‍රය තුළ ඇත්තටම පුටුවක් කියලා දෙයක් නැහැ. අන්න දෙයක් නැහැ කියන එක. අන්න එතනට අපි දැම්ම පොඩි වචනයක්. මේ අපි අපි මේ සකස් කරන්නේ. බුදුන් වහන්සේ දෙන උපමා ඇත්තටම ඒවා බුදු සමයත් එක්කලා චලනචිත්‍ර වගේ ඒවා විග්‍රහ කරන්න ගියාම ඒවා ඒවෙන් පෙන්වන්නත් පුළුවන්. අපි ඒක පොඩ්ඩක් කියමු. අපි නිතරම මේක දැන් ඉදිරිපත් කළා. මේ මේ චිත්‍රක පුටුවක් ඇන්දොත් ඒ චිත්‍රේ පුටුවක් නෑ කියන්න බෑ. චිත්‍රේ පුටුවක් ඇඳලා තියෙනවා. හැඩතලේ තියෙනවා. තියෙනවා. හැබැයි ඒ වුණාට එතන පුටුවක් කියලා දෙයක් නෑ. අන්න දෙයක් නෑ කියන එකයි කියනවා. දැන් මේක අපි කිව්වා උපමාව විතරයි කියන්නේ. ඊට පස්සේ මේක දකින දැක්මක් මෙතන තියෙන. ඒ කියන්නේ පුටුවක් එතන තියෙනවා. හැබැයි පුටුවක් කියලා දෙයක් නෑ. එතකොට තියෙනවා නෑ කියන එකේ මෙන්න මොකද්ද මේ කියන්නේ? හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති කිව්වේ යේ ධම්මා හේතු භගවත් ඒසං හේතු තථාගතෝ කිව්වේ මොකද්ද මේ? සම්භූත වෙනවා කිව්වේ. මොකද්ද මේ හේතුඵල ධහම කිව්වේ? මොකද්ද මේ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නැහැ කිව්වේ. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සන කියලා ලෝකෙන් මිදෙන්න කිව්වේ මොකද්ද? මේ තියෙන ලෝකයක් නැහැ කිව්වේ මොකද්ද? ඇත නැත අන්තවලින් මිදුණු දහමක් මජ්ජේ ඥානං කියලා දේශනා කරේ මොකද්ද? ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි කිව්වේ මෙන්න මේ දැක්මයි. එහෙනම් ඇත කියන්න බෑ චිත්‍ර පුටුවක් තියනවා කියන්න බෑ. නැත කියන්න බෑ මොකද එතන හැඩතලේ තියෙන. දැන් අපි මේ උපමාව ගත්තොත් අපිට දැන් පේන ඇහෙන හැම අරමුණකටම දැන් රූප කියලා කියන්නේ රූපාරම්මනේ. ඒක හොඳට ලියාගෙන ඉන්න ඕනේ. අර මූලික સિદ્ધාන්ත ගලපලා අපේ අපි ධර්මයේ පැහැදිලි කරනකොට ඒක අපි එතනට තමයි එන්නේ. රූපේ කියලා කියන්නේ රූපාරම්මනේ. රූපානිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ. ඒ කියන්නේ අපි හිතන දේ සිතුවිල්ලක් අපි දකින්නේ කියන්නේ. ආරම්මණයක් කියන්නේ විඥාන මායාව. ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කිව්වේ බාහිර තියෙන එකක් නෙමෙයි. ස්කන්ධ. ස්කන්ධය නිසා සකස් වෙන රූපයයි. එහෙනම් ඒක උපාදාය රූපයයි. එහෙනම් මේ ගැඹුරු මේක ගැඹුරුයි. මේ කියන කතාව. මොකද සිතුවිල්ලක් අපි දකිනවා කියන එක. අපි දකින්නේ නාගහක් නුග ගහක්. නෑ ඒක නාගහක් නෙමෙයි. නාගා කිව්වේ නෑ නාගා කියලා. මෙතනට විදේශිකයෙක් ආවොත් ඔහු කියයි වෙනින් එකක්. චීන ජාතිකයෙක් ආවොත් තව එකක් කියයි. ඉන්දියන් ජාතිකයෙක් තව එකක් කියයි. මේ එකම ගහට කොහොමද මෙහෙම කියන්නේ? මෙතන ගහක් තියනවාද එතකොට? මේ කියන නම් ටික හරිද එතකොට? මෙතන පුටුවක් තියනවාද එතකොට? මෙතන නාගයක් තියනවාද එතකොට? නෑ. එහෙනම් මෙතන මොකද්ද තියෙන්නේ? අන්න ඒකයි ඥානෙට හසු එහෙම දෙයක් කියලා දෙයක් නෑ. චිත්‍රයක් අපි අසුරු කරනවා. ඒ චිත්‍රේ තියෙනවා අඹ ගහක්. ඒ අපේ චිත්තේ මේ චිත්‍රේ නෙමේ චිත්තේ. චිත්ත කියන්නේ චිත්තයක් කියන්නේ සිතුවිල්ලක්. අන්න සබ්බ සංඛාර කිව්වේ සිතුවිල්ලකටයි. සබ්බ සංඛාර කිව්වේ සිතුවිල්ලකටයි. එහෙනම් සබ්බ සංඛාර කියන්නේ සංඛාර කියන්නේ සකස් කරගත්ත දෙයක් කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකතු වෙලා හදාගත්ත දෙයක්. සංස්කාර කරගත් එකක් සකස් කරගත්ත සංකතයක් අපි මේ සබ්බේ සංඛාරා කියන්නේ සිතුවිලි කියන්නේ රූපේ කියන්නේ රූප ආරම්මණය කියන්නේ එකම දෙයයි අපි කව මුළු ධර්මයේම කැටි වෙනවා අතඹුලක්සේ මේ මොහොතේ අරමුණයි සිත කියන්නේ. එහෙනම් මේ අරමුණේ සත්‍ය දැකීමයි නිවන් දකින්නවා කියන්නේ. ඔන්න අපි සරලව කියමු. නමුත් අර පැහැදිලි කරනකොට මහා ගැඹීර ධර්මයක් කියලා. හැබැයි පුංචි දරුවෙකුට උනත් කියන්න පුළුවන් පුතේ මේ සිත කියන්නේ අරමුණ. මේ අරමුණෙන් තොර කතාවක් නැහැ. මේ මොහොතේ අරමුණක් තියෙනව නැති මේ අරමුණ කියන්නේ පුතේ සිතුවිලි. එහෙම එකක් බාහිර නැහැ. මේ පොඩි දරුවෙකුට කියන විදිහ. එතකොට අපි හිතනවා. පුංචි දරුවාට කියලා මේ සිත කියලා එහෙම දෙයක්වත් නැහැ පුතේ මේ ශබ්ද වර්ණ මේ එකතු වෙච්ච ගමන් තමයි මේ තියෙන්නේ. අපිට රූපයක් පෙන්නලා ශබ්දයක් දැම්මොත් අපි ඒක ඒකයි කියලා හිතන එක. ඒක ඒක අපි සම්මුති ප්‍රඥප්ති කියන්නේ ඒකටමයි. ශබ්දයක් දානවා රූපයක් පෙන්නනවා ශබ්දයක් දානවා රූපයක් පෙන්නනවා පුතේ මේකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඔය ඩේටා දානවා වගේ තමයි කම්පියුටර්. ඉතින් ඒ data දාගත්ත විදිහට තමයි එයාගේ අධ්‍යාපනය කියන්නේ. ඒක තමයි එයාගේ රැවටීමේ ප්‍රමාණය. ඒ තරම්ම එයා රැවටිලා ඉන්නේ කියන එක. මේ ලෝකේ ලොකුම දක්ෂයා ලොකුම මැවුම් කාර්යයා මැජික් කාර්යයා කියලායි කියන්න පුළුවන්. ඊට පුළුවන් අනිත් අය රවට්ටන්න. ඉතින් ඒ තමයි මේ අපේ සම්මුතිය තුළ නොදන්න කම තුළ අවිද්‍යා භූමිය තුළ තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඒක මෝහගණ අන්ධකාරයේ උම්මන්තක භූමිය. එතනයි නැවත මේ අපි දුකට වැටෙන්නේ ගිනි ගන්නෙ දැවෙන්නේ ඔක්කොම වෙන්නේ හැබැයි මේ සත්‍ය කියන්නේ දැන් අපි අර උපමාව ගත්තොත් අපිට මේ එළිය පේන එක දැන් අපි එතන ගත්තොත් සාමාන්‍ය විදියට පේනවා අපි කොහොම අඳ වෙලා නැහැ වෙනදා විදියටම පේනවා තීරි වෙලා නැහැ වෙනදා විදියටම ඇහෙනවා අනිත් හැමදේම වෙනදා විදියම තමයි එකක්වත් වෙනස් වෙලා නැහැ ඕක තමයි සමහර අය හිතනවා මේ නෑ මේ මේ ඒවා ඒවා ඒවා අපි පොඩක් පැත්තකින් තියමු අපි ධර්මයේ පැහැදිලි කරමු. එහෙමනම් වෙනද විදියටම පේනවා වෙනද විදියටම ඇහෙනවා මේ සිද්ධ වෙන දේ අපි මොකද්ද කියලා බලන්න ඕනේ. මේකේ මොකද්ද සත්‍ය යථාභූත ඥාණයෙන් සත්‍ය දකිනවා කියන්නේ. අපි හිතන දේ හැබැයි අපි හිතනවා හැම එකම. වෙනදා විදියටම තමයි සියල්ලම මේ හැඩතල ඔක්කොම එනවා. එන්නේ කිරණයක් හිතන්නේ පොතක්. වට්ටම් වට්ටති කියන එක. අපි හැමතිස්සෙම සිතුවිල්ලක් අසුරු කරනකොට එතන මේසයක් පොතක් දෙයක් කියලා ගන්නකොට මෙන්න මේ අර කජ්ජනීය සූත්‍රෙත් එක්ක අපි දිගටම පෙන්නගෙන ආව සූත්‍ර මාලාවක් ඔස්සේ ආත්මීය දැනීමක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ අර ස්පාක් වෙන වේගෙට එකක් ඇති වෙලා නැති වෙලා තව එකක් ඇති වෙලා නැති වෙනවා වේගය තුල මේ ඔක්කොම එකතු වෙලා අර වලල්ලක් වගේ එන එක තුල මෙතන ආරෝපණයක් එනවා චුම්බක ආරෝපණය විද්‍යුත් ආරෝපණය වගේ චිත්ත ආරෝපණය කියන එක. චිත්ත ආරෝපණය වෙනස තියෙන්නේ මේකේ ශබ්ද වර්ණ ගන්ධ රස පාත තියෙන. අරකේ තියෙන විද්‍යුතයේ එකම ස්වභාවයක්. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අපි විදිහට කතා කරනවා. එතකොට චුම්බක ශක්තියත් වෙනස්ම ස්වභාවයක්. යකඩ කෑලි ඇලෙනවා ඒ වගේ ස්වභාවයක්. නමුත් මේ චිත්තාරෝපණය බලනකොට චිත්ත ශබ්ද වර්ණව එකට ශබ්ද වර්ණයකට එකතු වෙලා හැදිච්ච ආරෝපණ. දැන් මේ ශබ්දයක් එනකොට රූප එනවා. රූප එනකොට ශබ්ද එනවා. මෙන්න චිත්ත චිත්තාරෝපණ. දැන් ඒ විතරක් නෙමෙයි උණුසුම සීතල හදගතියත් එනවා. මේක හොඳට සියුම් ඥානයකට හසු වෙනවා. ඒ කියන්නේ අපි සිතා කෙනකොට අපිට සමහර වෙලාවට නුරෙලිය මතක් වෙනවා. ඒ කොහොමද ආවේ? මේ සමහරට එකපාරටම දැන් නුවරඑළිය මතක් වෙන හේතුව දන්නේ අනුශය කොහෙන්ද අර අර එක શબ્දයක් හරි එනවා. එක වර්ණයක් හරි එනවා. අර සීතලක් හරි දැනීමක් හරි එනවා. එහෙම වුණොත් තමයි මුළු රූපයක්ම එන්නේ. ආ අතන අහවල් දවසේ මතකද අපි හිටියා කියලා කියන එකක් එනවා. ඒ තැනකුත් එනවා බලනකොට. ආවේ කොහෙන්ද කියලා හිතා ගන්නත් බෑ. අර ඒ වගේ අර මෙතන ෂොට් එකක් වදිනවා කියලා අපි කිව්වා. ඒ ෂොට් එක දිගටම වදිනවා කියලා කිව්වා. ඒ කියන්නේ හැම මොහොතෙම අපි මේ බලනකොට ඇනකොට දැනකොට ෂොට් ගොඩාක් වදිනවා. ඒව නැවත නැවත විපරිණාම වෙනවා කියලාත් කිව්වා. සංඥාවක් විදිහට දකිනවා නම් මේක පහසුයි. ඒතකොට ශබ්ද සංඥා, රූප සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා කියනකොට සංඥාවේ ශබ්දත් නැහැ, වර්ණත් නැහැ, ගඳත් නැහැ. සංඥාව කියන්නේ සංඥාවක්. එහෙනම් ඒ චිත්තයක් කියන්නේ සංඥාවක් ඇසුරු කරන්නේ. මනසංච පටිච්ච ධම්මේසු උපජ්ජේ මනෝවිඤ්ඤාණ. මනසට ඇසුරු කරන්න පුළුවන් ධම්ම විතරයි සංඥා විතරයි. එකයි සංඥා අபிසංකරණයක් තමයි ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ නැවත නැවත ඒක අபிසංකරණය වෙනස් වෙන එක. හැබැයි සංඥා අபிසංකරණ නිරෝධයක් තමයි නිවන කියන්නේ. මේක චිත්ත කතාවක්. මේ අභ්‍යන්තර කතාවක් මේ කියන්නේ. එළියට අදාළ නැහැ. ඒ කියන්නේ චිත්තය කියන්නේ කොහෙවත් මේ ඇඟ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මේ මෙතන ශබ්ද වර්ණ ස්පාක් වෙන තැනම ඔක්කොම එකතු වෙන එකයි මනෝවිඤ්ඤාණය කියන්නේ. මනෝවිඤ්ඤාණය තමයි මේ සංඥා කතාව තියෙන්නේ. හරිනේ. හරි. මනෝවිඤ්ඤාණය කියන්නේ මේස පුටු ඇඳන් ඉර හඳ ගහකොළ මේ ඔක්කොම මනෝවිඤ්ඤාණේ කතාව. ශබ්ද වර්ණ විදිහට කැඩුවොත් එහෙම ආයතන විඤ්ඤාණ වෙනවා. ආයතන විඤ්ඤාණ එකතු වෙලා තමයි මනෝ විඤ්ඤාණ. හැබැයි එතන 35ක් එකක් සිද්ධ වෙනවා. අර මේස පුටු ඇඳන් විදිහටයි ඒක ස්පාක් වෙන්නේ. අර කලින් ස්පාක් එක උනේ වර්ණ ශබ්ද විදිහටයි. දැන් ඊගා මනෝ විඤ්ඤාණ ස්පාක් එක වෙන්නේ දරුවෝ, ගෙවල් දොරවල්, ඉරහඳ මේ සේරම තියෙනවා. ඔන්න දෙක හදා මේ දෙක කොහෙවත් නැහැ එතනම සකස් වෙන්නේ. වට්ටම් වටද කිව්ව එක මේ දෙක දකින්න ඕනි. වට දෙකක් මෙතන තියෙනවා. මේ අපි පේනකොටම දෙකක් වෙලා තියෙන්නේ. කිරණයක් කියනවා මේසයක් දකිනවා. වට්ටම් වටටි. හරිනේ ඒකයි නාම රූප පත්‍ය විඥානං කියන්නේ. ඒකයි මහා නිදානේ. මේ සේරම දියසුලිය කැරකෙන්නේ නාම රූප විඥාන දියසුලිය. පටිසමුපාදෙම උතනයි. හරිනේ? දැන් ඔන්න දැන් එළිය අපි දකිනවා ප්‍රායෝගික මෙතනදී ලොකු මිදීමක් තියෙනවා. මොකද්ද මේ ගින්න නිවෙන නිවීම මහා දැන් මෙතන තමයි සම්මාදිට්ඨිය අපි දකින්නේ. මේ සම්මාදිට්ඨිය මොකද්ද? එතනින් තමයි ආරෂ්ඨාංග මාර්ගේ පටන් ගන්නෙ. එහෙම දැක්කොත් ආරෂ්ඨාංග මාර්ගය හම්බුනොත් විතරයි ආශ්‍රව කියලා ෂේ වෙන්නේ. එතකන් කාටවත් නිවන් මඟ හම්බෙලා නැහැ. ආර්ය භූමිය හඳුනන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේසු අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. පෘථග්ජන භූමියේ ඉන්නේ. ආර්ය භූමියේ නාම රූප නැහැ. ඔන්න ඔතනයි තියෙන්නේ. ආර්ය භූමිය මොකද්ද මේ දකින්න දර්ශනේ? මොකද්ද සම්මා දිට්ඨිය? දෙයක් කියලා දැනෙන්නේ කියන්නේ මේසෙ පේනවා, පුටුව පේනවා, ඇඳ පේනවා. අර අපි දවසක් ඉදිරිපත් කරා දේශනා මාලාව ඥානතෝ පස්සතෝ කියලා. අන්න එතන පෙන්වුවේ ඒ දැක්මමයි. ඒ කියන්නේ බිත්තිය දකිනවා. බිත්තිය දකින මොහොතේම බිත්තිය හටගත්ත බවට Tamanට සිහියකුත් තියෙනවා. අන්න ඒකම තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැන් පුටුව අපි දකිනවා පුටුව දකින්නේ නැහැනේ මේ දකින්නාර චිත්‍රය වගේ චිත්‍රය වගේ දකින්නවා කියන්නේ ඒකේ පුටුව කියන වටිනාකම Tamanට අර අර දෙයක් කියලා ගත් එක මේක ආපු හැටි දකින්න ඥානතෝ ඒ කියන්නේ යථාභූත ඥානෙ දකින්න සුතමේ ඥානෙ එතනට තියෙනවා ඒ කියන්නේ විදර්ශනා ඥානය කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ විදර්ශනා භාවනාව කියන්නේ මේ අරමුණ ඇත්ත කරගන්න එක නෙමෙයි. විනේය ලෝකයේ අවිද්‍යාව දෝමනස. ඒ කියන්නේ මේ පුටුව කියලා දෙයක් අපි සිතුවිල්ලක් මේ පුටුව කියලා දෙයක් නැති බව. බාහිර අපි ඉතන දෙයක් නැති බව. ඒක හැබැයි දකිනකොට Tamanට සිහියට එනවා අර ඥානෙ. මොකද්ද ඥානෙ? පුටුවේ වටිනාකම නැති වෙනවද කියන එක. ඕකමයි ඔතන තියෙන්නේ. අර ඥානතෝ පස්සතෝ කියන තැන ආසවක්ඛ්‍යා ඥානය කියන තැන ඔතනමයි තියෙන්නේ. ඒ කියන්නේ පුටුව වටිනවා නම් ආත්මයක් තියෙනවා. පුටුව වටිනවා නම් ආත්මයක් තියෙනවා. ආත්මය මේ ඇඟ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. ආත්මය කියන්නේ ඔතනමයි. පුටුව වටිනවා නම් අන්න ඒ තමයි මම. එහෙම වුණොත් මම ඉන්නවා. ඒක දැනෙනවනේ දැනෙනනම් ආත්මයක් තියෙනවා. එහෙනම් වටිනාකමක් දැනෙන්නේ නැත්නම් ආත්මයක් නැහැ. ඔය ආත්මේම තමයි චිත්ත ආරෝපණය කියන්නේ. නා යා යා රූපේ නන්දි කිව්වේ උතන්ටයි. යා රූපේ නන්දි තදුපාදානම් භවෝ කිව්වේ උතන්ටයි. දෙයක් කියලා ගත්තොත් තමයි භවේ තියෙන්නේ. දෙයක් නැත්නම් භව නිරෝධෝ නිබ්බානෝ. එහෙනම් මේ වටිනාකම දැනෙන එකයි මෙතන තියෙන්නේ. ඒකයි චන්දරාගේ දුර වෙනවා කියන්නේ. චන්දරාගයේ දුර වෙනවා කියන්නේ රස පටිසංවේදී රස රාග නපටිසංවේදී කිය මේ දේශනා කරන්නේ ඊටාම ගාම්භීර වටිනා බුද්ධ දේශනෙමයි දැනෙනව නේද චන්දරාගයේ දුර වෙනවා කියන්නේ යාරූපේ නන්දී කියලා කිව්වේ තදුපාදානම් භවෝ කිව්වේ එහෙමනොත් භවය ඇදෙනවා කිව්වේ එහෙමනොත් දෙයක් තියෙනවා කිව්වේ හැබැයි වටිනාකම නේද මේ ගැනෙන්නේ එහෙනම් ඒකම නේද චන්දරාගය කියන්නේ අපිට අගයක් නැත්තම් අපිට ඒක හිස්බල්මක් නේද අපිට අගයක් නැත්තම් ඒක පින්තූරයක් නේද? දැන් රත්තරන් මාලයක් චිත්‍රයක ඇඳලා ඒක පවුමක් ලක්ෂයයිනේ. චිත්‍රයක් ඒක වටින්නේ නෑ නේද එච්චර? චිත්‍රයක් ඉස්කෝලයක් විතරයිනේ. අපිට බයක් දැනෙන්නේ නෑ එතකොට ඒ වුණාට රත්තරන් මාලේ චිත්‍රේ පේනකොට රත්තරන් මාලේ තියෙනවනේ. ඇඳලා තියෙනවා. හැබැයි එතන වටිනාකම නෑ. අන්න වටිනාකම අපිට ඒ වුණාට එළියේ අපි ඒ විදිහටම දකිනවා පින්තූරේ. හැබැයි වටිනාකම තියෙනවා. වටිනාකම කොහෙන්ද අන්න චිත්තාරෝපණය ඕකයි. ඕකයි යාරූපේ නන්දී කිව්වේ. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කිව්වේ උතන්ටයි. ඒක අභිනන්දනය කරනවා ඒක අභිවර්ධනය එයාගේ අභ්‍යන්තරයෙන් එන ඒකට අර එයාම නොදැනි ඒකට අර එන තණ්හාවේ ස්වභාවය තමයි අර අපි මේ කතා පොණෝ භවිකා නන්දිරාග සාගත තත්හතරාභිනන්දනී කියන්නේ ඔතනමයි. දෙයක් කියලා ගත්ත නිසා එන්නේ. හැබැයි මේ චිත්තයකින් එහා දෙයක් නැහැ. ඒක සිතුවිල්ලක් තියෙන්නේ. අපිට සිතුවිල්ලක් කියලා දැනෙන්නේ අපිට දැනෙන්නේ මේ ආත්මීය ස්වභාවය මේ භෞතික දැනෙන ස්වභාවය. නෑ කියන්නේ කොහොමද ආර්යයන් වහන්සේ මේ තදගතිය දැනෙනවනේ. තදගතිය තිබුණාද මේසයක්. අත කිව්වද මේස කියලා. මනෝවිඤ්ඤාණ. තද ගතියක් හිතෙන්නක් නේද තද ගතිය ඇවිල්ලා ආයතන විඤ්ඤාණ. මේ විඤ්ඤාණ කියන්නේ ඔක්කොම එකක් නෙමෙයි. විඤ්ඤාණ කියන්නේ අනිදස්සන විඤ්ඤාණ, අපපටිතිත විඤ්ඤාණ. මේ විඤ්ඤාණ කියන්නේ දැනෙන ස්වභාවයකට හැමදේටම කියන ඒ ස්වභාවය අනුව විඤ්ඤාණය කියනවා. ඒක වචනයක් භාවිතා කරනවා විතරයි. තේරෙනවද? දැන් චක්කු විඥානය කියන්නේ වර්ණ. ශබ්ද සෝත විඥානය කියන්නේ ගන්ධ. ඒතේ ඒතේ ඒ වගේ තියෙනවානේ දැන් ශබ්දේ. ඊට පස්සේ ගන්ධ. ගිය ජීවා විඥානේ, ගාහන විඥාන. එතකොට ඒ රස රස ජීවා විඥාන, ගාහන විඥාන ගන්ධ. එතකොට මේ පොට්ටබ්බ විඥාන කියන්නේ මේ කාය විඥානය. තේරෙනවනේ? මේ විඥාන කියන්නේ මහලුක වචනයක් නෙමෙයි. විඥානය කියන්නේ අර දැනෙන එක. අර දෙයක් කියලා දැනෙන එක තමයි විඥානය. දැන් මනෝ විඥානය කියන්නේ දෙයක් කියලා දැනෙන එක. මේසපුටු ඇඳන් කියලා දැනෙන එක. ආයතන විඤ්ඤාණ කියන්නේ ශබ්ද වර්ණ වෙන වෙන ස්වභාව. වෙන් වෙච්ච එකක්. ඒක શબ્දයක් විතරයි. શબ્දයක දෙයක් නැහැ. ශබ්ද ඔක්කොම ක શબ્දයයි. අවබෝධ වුණා. එකම શબ્දයක්. එකම શબ્දයයි ඒවා වෙන් කරන්නේ. ඒවා අපි වෙන් කරන්නේ. අපි රූප වලින් වෙන් කරන්නේ. රූප වලින් වෙන් කරා. රූප නැත්තම් શબ્ද වල වෙනසක් නැහැ. නැහැ. ඔව් එහෙමයි. શબ્ද වලත් එහෙමයි. රූප වලත් එහෙමයි. શબ્ද දාලා වෙන් කරන්නේ. શબ્ද නැත්තම් රූප වල වෙනසක් නැහැ. අයි කහ පාට රතු පාට කියලා શબ્දයක් දාන්න එපා. අර පුංචි දරුවා වෙන් කරන්නේ නැහැනේ, શબ્ද නැහැනේ. ප්‍රභාස්වර සිත. ඒකයි මෙතන දිත්තේ දිත්තමත්තාන් කිව්වේ ඒව අනිත් ඒවා එකතු වුණ නැත්නම් දුටු දෙයක් නැහැ. දුටු කෙනෙකුත් නැහැ එහෙමනම්. ආත්මයේ තියෙන දෙයක් තිබ්බොත්. දෙයක් කියන වටිනාකම දෙයක් කියන්නේ වචනයක් නෙමෙයි. දෙයක් කියන්නේ වටිනාකම. තේරෙනවා. ඒක තේරෙනවා. දෙයක් කියන්නේ ඒක තමයි දැන් මේක කියා ගන්න බෑ ලුණු වගේ දැනෙන එකනේ වටිනාකම. ඒකයි ඒකයි මට ඇත්තටම මේක තේරෙනවා. වචන ඔව් වචන වලින් කියන්නේ ඒක ඥානෙට හසු වෙන කියන එකත් තේරුම ඕකයි. එහෙමයි. ඒකයි ඥානෙ. ඥානෙ Tamanට ඥානෙට හසු වෙන. ඒක Tamanගේ අභ්‍යන්තරයෙන් වැඩි වැඩෙනවා. ඒ ඒ ස්වභාවය දැනෙන ස්වභාවය ඒක ඒක දැනෙනවා. මෙනේ වෙන්න මෙනේ වෙන්න ඒක ඒ Taman ඒ අගයක් අගේ අනුවනේ විඳවන්නේ. දරුවා කියලා හිතන ඒ වටිනාකම අනුවනේ විඳවන්නේ. එහෙමයි. දැන් මේ දරුවා ගොඩාක් වටිනවා. උංගාක ඉගෙන ගන්න දරුවෙක් වුණොත් තවත් ඒ දරුවාගේ අගය වැඩි. තව කවුරු හරි දරුවෙක් කුඩුකාරයෙක් හරි මොකක් හරි වුණොත් මේ දරුවාගේ අගය අඩුයි. අඩුයි. ඒතර ඒක කොහොමද උනේ? අර සිතුවිලි වලින් වෙන්නේ. අර ආරෝපණය මේ දිගටම එන්නේ චිත්ත ආරෝපණය කියන්නේ මේ අපිම අපි හිතන්නේ මොකද්ද ඒක ඒක හොඳයි කියලා හිතුවත් හොඳයි අන්න ආරෝපණය අපි අදා ගන්නවා මේ සිතුවිලි විසින්ම සිතුවිලි වල ආරෝපණය හැදෙනවා ඒකයි කිව්වේ මේ සංඥාව අபிසංකරණයක් කියලා. දැන් බඹරයක් කරගෙනවනේ වර්ණ ශබ්ද එකට එකතු වෙනවනේ චිත්තයක් වෙනවනේ ඒකත් නැවත නැවත වෙනස් වෙනවනේ අபிසංකරණයක් වෙනවනේ එකම රූපේ එකම රූපේ නැවත නැවත නැවත පෙනුවොත් අපි දැක්කොත් එහෙම හැමදාම එකම රූපේ නැවත නැවත නැවත දැක්කොත් එහෙම ඒක අපිට හීනෙනුත් පේනවා ඒකට හේතුව ඒක බල ගන්න වෙනවා මේක ඇවිල්ලා මේ සබහාදාම සබහාදාම කර අර කාටුන් එක හදන්නෙත් එහෙමනේ නේද අර රූප ගොඩාක් වේගයෙන් යවනකොට එකට එකතු වෙලා පේන එක බලක බලයක් වගේ එකට එකට බල ගන්නවනේ දැන් අපි පොඩි ආලෝකයක් දානවා රතු පාට. එතන පොඩි ආලෝක රතු පාට ආලෝක ගොඩාක් දානවා. එතකොට මොකද අර රතු පාට බලයක් වගේ වෙලා නේ. අන්නේ වගේ තමයි මේ චිත්තේ බලය වෙන්නේ. ඒක තමයි අபிසංකරණය කියන්නේ. ඒක අපි ජීවත් වෙනවා කිව්වේ සංඥා අபிසංකරණයක් කියලා බුදුන් වහන්සේ හදේශනා සංඥා කියන්නේ එළිය තියෙන එකක් නෙමෙයි. සංඥා කියන්නේ මේ චිත්ත ස්වභාවයම. ඒ කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙන එක සංඥා කියන්නේ. සංඥා විදියට සංඥා දකින්න ඕනේ. සංඥාවල ශබ්ද වර්ණ කියලා නැහැ. සංඥාව කියන්නේ චිත්තය. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර කියන එක. වේදනාව සංඥාව වෙන් කරන්න බෑ. දැන් එකමයි සංඥා. යා වැඩියෙන් දැනනවා ඒ සංඥා ඊට වඩා ගණයි. ඒකයි සංඥාවනේ බුදුන් වහන්සේ මේ සම්පූර්ණයෙන් පෙන්වන්නේ සංඥා සුකුම නිවන් මඟ. සංඥා ඝන සසර. සසර එහෙම. ඔය එතකොට සංඥා අபிසංකර නිරෝධ වෙන්නේ තේම ඝන සංඥා සුකුම වෙන එකයි නිවන් මඟ කියන්නේ. රාග දේශ මොහ තීව්‍ර වෙනවා කියන්නේ සංඥා ඝනයි. ඝනයි. එතකොට යාගේ අර චිත්තාරෝපණය අගේ වැඩි කියන එක. වැඩි. ඒ කියන්නේ ද්වේෂය වැඩි, iriසියාව වැඩි, වෛරය වැඩි, රාගය ඔක්කොම වැඩි එතන. මොකද ලෝකේ ඇත්ත වෙන තරමට තමයි ඔක වෙන්නේ. ඇයි එළිය හැමදේම තියෙනවනේ එළිය ලස්සන දේවල් තියෙනවා එහෙමනේ හිතෙන්නේ. එතකොට එයා එළිය එළිය එයා බැඳිලා ඉන්නේ ගැට ගැට ගැහිලා ඉන්නේ. අන්තෝ ජටා වයි ජටා. ජටායි ජටිතා ප්‍රජා. නේ. ඔව් එතකොට දැන් හොඳයි. දැන් එතකොට ඔන්න ධර්මයේ දැනුමක් විදිහට ඔක ওই විදිහ තමයි අපි කිව්වම දැනුමක් ඇති වෙනවා. හැබැයි ඕක ප්‍රායෝගික වෙන්නම ඕනි. මොකද අපි සෑහෙන කාලයක් අර මේක ඇවිල්ලා නැවත නැවත නැවත නැවත ප්‍රතිකම්පන කිව්වේ අපි කිව්වේ මේ ධ්වනියක් කියලා සිත කියන්නේ වයිබ්‍රේෂන් එකක් කියලා. ඒ කියන්නේ මේ මේ වේගයක් අපි මේ පෙන්වන්න හදන්නේ. හිත කියන්නේ වේගයක්. වේගෙට මැවෙන එකක්. මේ ඔක්කොම වේගේ කතාවක්. මේ ශක්තිය, ආලෝකයේ සද්දේ ඔක්කොම වේගයක් තියෙන. අපි කියව පෘථුවේ කැරගෙන වේගය, ඒ වගේම මේවා තේර වේග රූප කියලා. ඒකයි මේ ඕජා රූපේ බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ. මේක සුද්දාස්ත්‍රකවල වෙනම අපි අභිඥා දේශනාවල ටිකක් පැහැදිලි කරනවා. හැබැයි මේක හොඳට අධ්‍යයනය කරනොත් මේක හොඳට ඥානයක් එයාට සකස් වෙලා આવොත් සියුම්ම දකින්න ලැබුණොත් ඔය ඔක්කොම දකින්න ලැබෙන. මේ සේරම වේගයක් විතරයි. වේගයට මැවෙන ඒවා. දැන් හඳුන් කූරක් වේගෙන් කරකවහම ඒකේ දුමක් යනවනේ. වලල්ලක් පේනවා. වලල්ල. මේ මේකක් වෙත් තියෙන්නේ. වේගෙට දැන් ඒකට සත මොකක් හරි W අකුර විදියට වේගයක් බලන හඳුන් කූර කරකවල ඒත් ඒ විදියට පැවෙනවා. අර දුම දුම ඒ විදියට හිටිනවා. අව වේගෙට තමයි හැඩ රටාම ඇවෙන්නේ. ඒ විදිහට තමයි මේ තරංග ඔක්කොම ශබ්ද ආලෝක ඔක්කොම ශබ්ද කියලා දෙයක්වත් නැහැ ආලෝක කියලා දෙයක්වත් නැහැ ඔය ගන්ධය උණුසුම සීද ඔය එකක්වත් නැහැ ඔක්කොම වේගෙට තියෙන්නේ අභ්‍යවකාශය එක එකම අංශභාවයයි එකම අංශභාවයයි ඒවා සංචල සචල වෙන අර සංචල වෙන ස්වභාවයටයි ඔය එක එක මේවා මැවෙන්නේ දැන් අපි හිස් කාප් ගත්තොත් අපි අර හිස් කොලේක තිත් තිබ්බොත් එහෙම ඒවා අර අංශු විදිහටනේ දකින්න පුළුවන් වෙන්නේ අපි කිව්වේ ඉස්සර ටීවී එකේ ඩොට්ටා වගේ ඉස්සර ටීවී එකේ එනවනේ ඔව් ඒ ඩොට් තියෙනකොට ඔක්කොම එකයිනේ එකයි ඔව් අර ඒ ඩොට් වල තමයි එකට එකතු කරලා සම්බූත වෙනවා කියන්නේ ඒකනේ එක විදිය රටාවක් තව විදිය රටාවක් ওই විදිය. ඔව් හැදිලා ඒ ඩොට් ටික ඔක්කොම වේගෙන් කැරගුවොත් මොකද වෙන්නේ? ඒකේ රටාවක්ම වෙනවා. ඔය රටාවම වෙන හැමතැනම අපිට පේන්නේ මේ සිතම තමයි. ඒ රටාව අපි කියනවා ත්‍රිකෝණයක් හතරස් රාහු හිතම මේ කරගෙන ඇටි පේන්නේ. හිතම වෙන්නේ මේ මේ මේක හරි හරි සුන්දර කතාවක් මේ සිත ඇදලට දක්වන. ඇත්තටම හැබැයි මේකේ ආත්මයක් හම්බ වෙන්නේ නැහැ හැබැයි. ආත්මයක් නැහැ. ආත්මයක් හම්බ වෙන්නේ නැහැ. ඔය පොත කියන පොතෙන්තර මමෙන් නැහැ කියන ලොකු කතාවක්. අර දෙයක්නේ දෙයක් තියෙනවනම් මම අතර මේ අපි පෙන්වන්නේ ඇඟිලි කපනවා කකුලු කපනවා අතපය කපනවා ශරීරේ කොහෙවත් මම නැහැ හිතයි තියෙන්නේ කිව්වනේ. එතකොට දැන් සිත ස්පාක් වෙනකන් අර ආස්වාස ප්‍රාසවාසات එක්ක තියෙන්නේ. ස්පාක් වෙන සෙන්සර්ස් ටික එච්චරයි. ස්පාක් එක නවතිනවා අර ආස්වාසවාස නවතිනකොට. එච්චරයි. අර දෘෂ්ටිය තුල ලෝකයක් මෙහෙම අපි අර බලගැන් වෙලා තියෙනකොට අර සිරස වගේ අර තරංග අපි කියන්නේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි ඒකද චිත්ත තරංගයක් හදන ඔය තරංග සිස්ටම් එකට තමයි තවත් කල්ලකම එක සකස් වෙන්නේ ඒ තරංග සිස්ටම් එක විඥාන කතාවක් නෙමෙයි ඒක විඥාන කතාවක් නෙමෙයි. ඒක මෙතන තේ මෙතන තව තැනක සකස් වෙන එක. දැන් මෙතන සිරසල්ලනවානේ. යාපනයේ සිරසල්ලනවානේ. දැන් මේ මෙතන ටීවී තියෙන සිරස නෙමෙයි යාපනයේ මේක නෙමෙයි ඒ තියෙන්නේ. එතන අංශු සකස් වෙනවා. අර එතන එතන අංශු හදාගා හැදෙන එක. එතන එතන අංශු සකස් වෙලා එතන එතන සිරස හැදෙන එක. ඔක අර දියුණු ඥානයකට ගැඹුරු ඥානයකට හසු වෙනවා ඒක. එතකොට තේරෙනවා මේ මෙතන දැන් ශක්තියක් මේ විශ්වයේ එක එකම ස්වභාවයක් කියලා ගත්තාම මේක තේරෙනවා. අංශු ස්වභාවයක් කියලා. දැන් පෘථිවියේ එකම ස්වභාවයක් ගත්තාම තව තැනක සකස් වෙන අංශු ස්වභාවයක් සකස් වෙනවා එච්චරයි. මෙතනින් මුකුත් යනව නෙමෙයි. මෙතන ඉන්න කෙනත් නෙමෙයි. මෙතන දෙම මෙතන එක පුදුම පුදුමාකාර ධර්මයක් ආශ්චර්යයක්. ඇත්තරම බුදුන් වහන්සේ මේ ප්‍රතිසන්දි සිත් කියලා කතාවක් නැහැනේ කොහෙවත් කළා. ඇත්තටම ඔය මේ අපරාධයක් මේ දැන් මේ මෑත කාලේ ලියලා තියෙන පොත්වල තනිකර බොරු තියෙන. ඒ කියන්නේ බුදුන් වහන්සේම දේවල් කියලාත් නැහැ. මේ ඔක්කාන්ති ගබ්බන්ති කියෝ එතන සකස් වෙන එකට. ඔක පෙන්වන්න තමයි මහනිදාන සූත්‍රය පැහැදිලි කරේ. එතන ඒ යුක්තාණුව තුල ඒ ඒ අර අර එතනම සකස් වෙන සෛලවල එතනම විඥානය සකස් වෙනවා කියලා පෙන්වනවා. කවුරුත් එනවා නෙමෙයි කියන එක පෙන්වන්නේ. එතන ඕ එතනම විඥානය සකස් වෙනවා. ඒක පෙන්වනවා. හැබැයි ඒකේ තව කොටසක් තියෙනවා ඉස්සරහට පැහැදිලි කරනවා. ඊටත් වැඩි ගැඹුරු පාරයක් තියෙනවා පැහැදිලි කරන්නේ. ඒකට යන්න කලින් දැන් ඉස්සලා මෙතනින් හොඳට මේ ටික අදාගෙන යන්න ඕනේ. එහෙමයි. දැන් ගොඩක් අයට ධර්මයේ ළඟටම ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතනදී ගොඩාක් වැඩගත් වෙනවා. අපි අර කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය පෙන්වන්නේ සිත තුළින්. එහෙමයි. එහෙමයි. ඉස්සේ අරගෙන පෙන්වන්නේ නේද? එහෙමයි. එහෙමයි. ඒක දැක්ක වැඩගත්. මොකද ඒ තුන් භූමිය ජය අරගෙන තමයි මේ නිවන් මාර්ගේ විවර වෙන්නේ. ඒක පැහැදිලි. හොඳයි. හොඳටම පැහැදිලි ආරම්භ. එතකොට ආරයන් වහන්සේ දැන් අනේ පොඩි ප්‍රශ්නයක් එතන එතකොට අපි දැන් මේ ඥානයෙන් අපිට දැනෙනවා මෙතන පවතින දෙයක් නැහැ කියලා ඒ වුණාට අර පොඩි ළමයෙක් එක්ක ඉන්න අම්මා කෙනෙක් වගේ අපි මේ අවබෝධයත් එක්ක මේ ලෝකේ ජීවත් වෙනවා නේද ආර්යයන් වහන්සේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි හැම දෙයක්ම කරනවා වෙන ඒකයි සංකිතේ නිබ්බිදාය කිව්වේ. ඒ කියන්නේ අවබෝධයෙන් මිදිලා ඉන්නේ. අර සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කිව්වේ. ඔක අවබෝධ වුණාට පස්සේ ඕක අවබෝධ වුණාට පස්සේ සිතුවිලි වලට රිංගන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා. සිතුවිලි නිවය නිවාස කරගන්නේ නැහැ. සිතක් අරමුණක් ඇතුනොත් ඒ අරමුණ නිවසක් කරගන්න. ඒ කියන්නේ අරමුණ ඇත්ත කරගන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා. ඒ ධම්ම කියන්නේ සිතට එන්නේ ධම්ම. සිතට අරමුණ වෙන්නේ ධම්ම. ඒ ධම්ම බලගැන් වෙන්නේ නැහැ. ඇත්ත කරගන්නේ නැහැ. ඒකට වටිනාකමක් ඔව් ඒක අවබෝධයෙන් තමයි හැබැයි ඒක මිදෙන්නේ. ඇත්ත නෙවෙන්නේ. හොඳයි. එහෙමයි එහෙමයි ආසන්න. හොඳයි එහෙනම්. සුබම පැහැදිලි. පැහැදිලා නම් තේරුවන් සරණයි තේරුවන්.